වෙනි දින උපන් දිනය යෙදෙන දුලානී සෙව්වන්දි දියණියටත් පවුලේ හැම දිනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සහ දියණියගේ ඉදිරි අනාගත දියුණුව සහ නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම ඒ වගේම චන්ද්‍රාවති මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කළ නිහාල් ප්‍රේමසිරි මහත්මයා ඇතුළු මේ හැම දිනාගෙම පරම්පරාවල මිය පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා ඒ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කිරීම සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම ආශිර්වාද කිරීම අරමුණු කොටගෙනයි අද දවසෙත් මේ බඳු පින්කමක් සිද්ධ කරන්නේ. මේ පින්නතුන් මාස මාස කිහිපයකට වතාවක් මේ බඳු විශේෂ ධර්ම දේශනාවක් සිද්ධ කරනවා ජන්මදිනයන් නිමිති කොටගෙන ඒ වගේම මව්පියන්ගේ ಗುಣ සිහිපත් කරලා ඒ මව්පියන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්නට ඒ වගේම තවත් විවිධ ජීවිතයේ විශේෂ අවස්ථා පාදක කොටගෙන හේමා කුමාරි මහත්මියත් ගුණසේකර මහත්මත් ඒ වගේම දුලානි දියණියත් මේ බඳු පින්කම් සිද්ධ කරනවා. මේ හැම දෙයකින්ම Tamanට Tamanගේ ධර්මඥානෙ දියුණු කර ගැනීම සහ අන් බොහෝ දෙනාට දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම කියන මේ යහපත් අරමුණ ප්‍රධාන කොටගෙනයි මේ සියලු දේශනාවන් වලට දායකත්වයේ දරන්නේ. ඒ නිසා කවදත් ඒ පින්නතුන් විසින් තමන් සිද්ධ කරන ධර්මදේශනාවන් වලදී තමන්ට විශේෂයෙන් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය ධර්ම මාතෘකාවන් අපට සිහිපත් කරනවා ආරාධනා කරද්දී අද දවසෙත් මේ ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට අංගුත්තර නිකායේ දසක නිපාතයේහි දැක්වෙන අවිජ්ජා සූත්‍රය පාදක කොටගෙන මේ දේශනාව සිදු කරන හැටියටයි ආරාධනා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ දසක නිපාතේ සඳහන් වෙන මේ අවිජ්ජා සූත්‍රය විශේෂයෙන්ම අවිද්‍යාව ඇතිවීමේ හේතු ප්‍රත්‍ය පැහැදිලි කරමින් එක්තරා ආකාරයකින් පටිච්ච සමුප්පන්න දේශනාවක් හැටියට හඳුන්වන්නට පුළුවන් මේ විග්‍රහය. අපේ කොයි කවුරුත් නිතර අහලා තියෙන පටිච්චසමුපාද දේශනාව තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදි වශයෙන් අවිද්‍යාවෙන් ආරම්භ වෙලා ජරා මරණ වලින් අවසාන වෙන අංග 12කින් යුක්ත වූ පටිච්චසමුපාද විග්‍රහය. එතකොට ඒ විග්‍රහය තථාගතයන් වහන්සේ දක්වන්නේ සත්වයාගේ සාංශාරික පැවැත්ම විග්‍රහ කිරීම සම්බන්ධව. එතකොට පටිච්ච සමුප්පාදයයි කිව්වහම ඒ දේශනාව පමණක් නෙමෙයි සූත්‍ර පිටකේ පටිච්ච සමුප්පාද දේශනා සිය ගණන් සඳහන් වෙනවා. ඒ වගේම අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ විවිධ පටිච්ච සමුප්පාද දේශනාවන් දැක්වෙනවා. එතකොට පටිච්ච සමුප්පාදය පිළිබඳව පැහැදිලි කරන්නට ප්‍රධාන වශයෙන් තිබිය යුත්තේ අංග දෙකයි. ඒ කියන්නේ හේතුව සහ ඵලය. මෙන්න මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් මෙබඳු ඵලයක් ගොඩනැගෙනවා කියලා කාරණා දෙකකින් උනත් පටිච්ච සමුප්පාදය පැහැදිලි කරලා දෙන්නට පුළුවන්. ඉතින් ඒ විදිහට සමාජයේ ඇති වෙන විවිධ අර්බුද පැහැදිලි කරන්නට ඒ වගේම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇති වෙන ගුණාත්මක බව සහ දුර්වලකම් පැහැදිලි කරන්නට ඒ වගේම සත්වයාගේ භව ගමන පැහැදිලි කරන්නට චිත්තසංතානයේ ඇතිවෙන විවිධ මානසික උස්පහත් වීම පැහැදිලි කරන්නට මේ නොඑක් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ හේතුඵල වශයෙන් ඒ ක්‍රියාව සිද්ධ වෙන ආකාරය මනවින් පටිච්ච සමුප්පන්නව පැහැදිලි කරලා තියෙනවා. තථාගත දේශනාවෙහි සමස්ත මූලය මේ පටිච්ච සමුප්පාදයේ මුල් කොටගෙන තමයි දේශනා කරන්නේ. ඒ මොකද පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ විශ්ව ධර්ම න්‍යාය. ඒ විශ්ව ධර්ම න්‍යාය පාදක කොටගෙනයි තථාගතයන් වහන්සේ ලොවට මේ ලෝක ධර්මතාවයන් පැහැදිලි කරලා දෙන්නේ. ඒ නිසා සියලුම බුද්ධ දේශනාවන්හි මේ පටිච්ච සමුප්පාදය අන්තර්ගත වෙනවා, එය පාදක වෙනවා. නමුත් විශේෂයෙන් පටිච්ච සමුප්පාදයේ ප්‍රකට වෙන ආකාරයෙන්ම දේශනා කළ දේශනා බොහොමයක් සූත්‍ර පිටකේ, අභිධර්ම පිටකේ පැහැදිලි වෙනවා. ඉතින් එහි අතර මේ අංගුත්තර නිකායේ දසක නිපාතයේහි දැක්වෙන අවිජ්ජා සූත්‍රය අවිද්‍යාව කවර හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නවද කියලා පැහැදිලි කරමින් දේශනා කළ දේශනාවක්. එතකොට එහි අනුපිළිවෙලින් අංග 9ක් පැහැදිලි කරනවා එකින් එක එකින් එක ප්‍රත්‍ය වෙන ආකාරය. ඒ වගේම මේ සූත්‍රයේදී අනෙක් අතට විද්‍යාව උපදවන්නට විද්‍යා විමුක්තිය විද්‍යා විමුක්තියයි කියලා කියන්නේ වෙනත් වචන වලින් කියනවා නම් ප්‍රඥා විමුක්තිය හැටියට හඳුන්වන කාරණේමයි බුදුදහමේ විමුක්තිය දෙආකාරයකින් දක්වනවා චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා චේතෝ විමුක්ති කියලා කියන්නේ සමතය ප්‍රගුණ කරලා චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරලා රූපාවචර ධාන අරූපාවචර ධාන සහ නිරෝධ සමාපත්තිය තුලින් චිත්ත ක්‍රියාකාරීත්වය සංසිඳවලා එය නිරුද්ධ කිරීමේ ක්‍රමවේදය තමයි චේතෝ විමුක්ති කියලා හඳුන්වන්නේ. පඤ්ඤා විමුක්ති කියලා හඳුන්වන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග හතරෙන් ක්ලේශ මූලයන් මුලිනු කුටා දමලා අනුශය ධර්ම සංයෝජන ධර්ම ප්‍රහාණය කරලා කෙලස් ප්‍රහාණය කිරීමේ වැඩපිළිවෙල. ඒ කියන්නේ ලෝකේ යථාර්ථය අවබෝධ කිරීමේ වැඩපිළිවෙල තමයි පඤ්ඤා විමුක්ති කියන්නේ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් ලෝක ධර්මතා අවබෝධ කොටගෙන කෙලස් ධර්මයන්ගෙන් සිත නිදහස් කර ගැනීම ප්‍රඥා විමුක්තියයි. සිතුවිලි වලින් සිත නිදහස් කරලා චිත්ත ක්‍රියාකාරීත්වය නිරුද්ධ කිරීම චේතෝ විමුක්තියයි. එතකොට චේතෝ විමුක්තිය දියුණු කරන්නට සමත භාවනාව තුළින් චිත්ත ඒකාග්‍රතාවය ප්‍රගුණ කළ යුතුයි. පඤ්ඤා විමුක්තිය සඳහා විදර්ශනා භාවනාව තුළින් ප්‍රඥාව දියුණු කළ යුතුයි. ඉතින් ඇතම් කෙනෙක් මේ ශාසනයෙහි පඤ්ඤා විමුක්තිය පමණක් ලබනවා. ඒ කියන්නේ චේතෝ විමුක්තියක් නැතිව. ඒ කියන්නේ සුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා හැටියට කෙලින්ම විදර්ශනා ප්‍රඥාව දියුණු කරලා කෙලස් ප්‍රහාණය කරනවා. උන්වහන්සේලාට ධානා අභිඥා නිරෝධ සමාපatti ආදියට සමවැදීමේ විශේෂ හැකියාවක් ප්‍රගුණ කරන්නේ නැතිව තව සමහර භික්ෂුන් වහන්සේලා එක්තරා ප්‍රමාණයකට අර චිත්ත ඒකාග්‍රතාව එහෙම නැත්නම් සමාධිය ප්‍රගුණ කරලා ධාන උපදවාගෙන ඒ වගේම කෙලස් ප්‍රහාණය කරන්නට ප්‍රඥාව දියුණු කරනවා. තව සමහර ස්වාමීන් වහන්සේලා ධාන වගේම අභිඥාත් ප්‍රගුණ කරලා අරහත්ත්වයට පැමිණෙන්නට කටයුතු සම්පාදනය කරගන්නවා. තව ස්වාමින් වහන්සේලා රූපාවචර ධාන අරූපාවචර ධාන වගේම නිරෝධ සමාපත්තියටත් සමවදින්නට හැකි ආකාරයෙන් මනස ප්‍රගුණ කරලා උන්වහන්සේලා අරහත්ත්වයත් ඒ වගේම චිත්ත ඒකාග්‍රතාවයත් දෙකම ප්‍රගුණ කරලා නිරෝධ සමාපත්තියට සමවැදීමේ සුදුසුකම ලබනවා. તો නිරෝධ සමාපත්තියට සමවදින්නට පුළුවන් වෙන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු කළ පමණකින්ම එතනට සමවදින්නට බෑ. ඒ කියන්නේ රූපාවචර ධාන අරූපාවචර ධාන උපදවාගත්තු පමණින්ම කෙනෙකුට නිරෝධ සමාපත්තියට සමවදින්න බෑ. අරූපාවචර ධානවල අවසාන අවස්ථාව තමයි මේව සංඥා නා සංඥා. ඒ කියන්නේ සංඥා දැනෙන නොදැනෙන මට්ටමට මනස සියුම් කරන්න පුළුවන්. ඒක තමයි චිත්ත ඒකාග්‍රතාවයෙන් යා හැකි අවසාන කෙලවර. නිරෝධ සමාපත්තියට සමවදින්නට නම් අනිවාර්යයෙන්ම පඤ්ඤා විමුක්ති හැටියට දක්වන සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන தত্ত্বයටවත් අඩුතරමින් පැමිණිය යුතුය. අනාගාමි ඵලය හෝ අරහත් ඵලය සාක්ෂාත් කළ ඒ වගේම රූපාවචර ධාන අරූපාවචර ධාන කියන මේ ධ්‍යාකාරම ධාන සමාපත්තීන්ට සමවදින්නට පුළුවන් කෙනෙකුට තමයි නිරෝධ සමාපත්තියට සමවදින්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ සූත්‍රයේදී අවිද්‍යාව කවර හේතු ප්‍රත්‍යයන්ගෙන්ද ඇති වෙන්නේ කියලා අනුක්‍රමයෙන් පැහැදිලි කරමින් කරුණු නවයක් දක්වනවා. ඊළඟට මේ සූත්‍රයේ දෙවන කොටසෙහි පැහැදිලි කරනවා ඒ විද්‍යා විමුක්තිය එහෙම නැත්නම් ප්‍රඥා විමුක්තිය සඳහා අපේ මනසේ ප්‍රඥාව අවදි කිරීමේ ක්‍රියාවලිය හේතු ප්‍රත්‍ය වශයෙන් සිද්ධ වෙන ආකාරය කරුණු 10කින් පැහැදිලි කරනවා. අන්න ඒ විදිහට කරුණු 10කින් යුක්ත නිසා තමයි මේ සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ දසක නිපාතයට ඇතුළත් කොට දක්වලා තියෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාව ආරම්භයේදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හොරිමා භික්කවේ කෝටි නපඤ්ඤායති අවිජ්ජාය. මහණෙනි මේ අවිද්‍යාවෙහි పూర్ව කෙලවර පෙනෙන්නේ නැහැ. ඒක පණවන්නට පුළුවන් කමක් නැහැ. ඊතෝ පුබ්බේ අවිජ්ජා නාහෝසි අතපච්චා සම්භවේති. ඒව මේ තම් භික්කවේ උච්චති. මහණෙනි මෙන්න මේ දවසට කලින් අවිද්‍යාව තිබුණේ නැතය. මේ දවසට පස්සේ අවිද්‍යාව හටගත්තේ කියලා එහෙම නිශ්චිත දිනයක් කාලයක් වකවානුවක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මෙන්න මේ අවස්ථාවට කලින් තමයි අවිද්‍යාව තිබුණේ. ඒ අවස්ථාවෙන් පස්සේ තමයි අවිද්‍යාව හටගත්තේ කියලා එහෙම పూర్ව කෙලවරක් දක්වන්නට පුළුවන් කමක් නැහැ. අතචපන පඤ්ඤායති ඉදප්පච්චා අවිජ්ජාති. නමුත් මහණෙනි මේ අවිද්‍යාව මෙන්න මේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ක්‍රියාත්මක වෙනවා කියලා ඒ අවිද්‍යාවේ හේතු ප්‍රත්‍ය පහදා ගන්නට පැහැදිලි කර ගන්නට පුළුවන්කම තියෙනවා සිහි නුවණින් කල්පනා කරන කෙනෙකුට. එතකොට දැන් මෙහිදී බුදුරජාණන් වහන්සේ ඊටාම වැදගත් කාරණයක් දක්වන්නේ දැන් සංසාර ප්‍රවෘත්තිය පැහැදිලි කරන්නට පටිච්ච සමුප්පාද දේශනාව කරද්දී අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා අවිද්‍යාවෙන්නේ ආරම්භ කරන්නේ එතකොට එහෙම අවිද්‍යාවෙන් ආරම්භ කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අවිද්‍යාව තමයි මේ සසර පැවැත්මේ මූලය කියලා. එහෙම වැරදි වැටහීමක් ඇති වෙන්නට පුළුවන්. එතකොට මේ සසර ගමනේ එහෙම මූලය මෙන්න මේකයි කියලා පණවන්නට පුළුවන් කමක් නැහැ කවර සාධකයකින්වත්. ඒ මොකද මේක චක්‍රීය විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් චක්‍රයක මුල මෙතනයි කියලා පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. හැම විටම එක කාරණයක් අනෙකට ප්‍රත්‍ය වෙනවා. දැන් අවිද්‍යාව සංස්කාර ධර්ම ඇති කරන්නට ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම සංස්කාර අවිද්‍යාව ඇති කරන්නට අනෙක් අතට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට සංස්කාර ප්‍රතිසන්දි විඥානය ඇති කරන්නට ප්‍රත්‍ය වෙනවා. ප්‍රතිසන්දි විඥානය පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනෙන්ජාභි සංඛාර ඇති කරන්නට අනික් අතට ප්‍රත්‍ය වෙනවා. මෙන්න මෙහෙම අන්‍යෝන්‍ය ප්‍රත්‍යභාවයෙන් ක්‍රියාත්මක වෙන චක්‍රීය ක්‍රියාවලියක් තමයි මේ පටිච්චසමුපාදය තුලින් පැහැදිලි කරන්නේ. ඒ නිසා තමයි සංසාර වෘත්තයයි කියලා දක්වන්නේ. සංසාර චක්‍රයයි කියලා දක්වන්නේ. මේක රේඛීය ක්‍රියාවලියක් නෙමෙයි. කියන්නේ එක තැනකින් පටන් අරන් තව තැනකින් නිමා වෙන සරල රේඛාවක් වගේ වැඩපිළිවෙලක් නෙමෙයි. හැම විටම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන චක්‍රීය ක්‍රියාවලියක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අවිජ්ජා සූත්‍රයේදී අපට පෙන්වා දෙන වැදගත්ම කාරණය තමයි අර සත්වයාගේ සංසාර ප්‍රවෘත්තිය දක්වන තැනදී අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා ඒක මුලින්ම අවිද්‍යාවෙන් ආරම්භ කළාට මේ අවිද්‍යාව කියලා කියන්නේ මුලින්ම හටගත්තු පළමුවෙන්ම හටගත්තු අහේතුක අප්‍රත්‍යකව හටගත්තු කාරණයක් නෙමෙයි. අර දැන් දේවවාදී ආගම්වල කියනවනේ දෙවියන් වහන්සේ තමයි මුලින්ම ජනිත වුනේ ඊට පස්සේ දෙවියන් වහන්සේ විසින් තමයි අනිත් අය ජනිත කළේ කියලා. ඒ වගේ කතාවක් නෙමෙයි මේ බුදුදහමේ කියවෙන මේ අවිද්‍යාව කියන කාරණය. අවිද්‍යාවත් හේතු ප්‍රත්‍යයන්ගෙන්මයි හටගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එනිසා මේ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා අවිජ්ජම් පහම් භික්කවේ සාහාරං වදාමි නොඅනාහාර. මහණෙනි මේ අවිද්‍යාවත් ආහාරයක් ඇතිවමයි. ඒ කියන්නේ යමක් ආහාර කොටගෙන ආහාර කියන වචනේ පාවිච්චි කරන්නේ අනිත් අතට හේතු ප්‍රත්‍ය කියන අදහසටම තමයි. ඒ කියන්නේ අහේතුකව අප්‍රත්‍යකව අහම්බෙන් හටගත්තු දෙයක් නෙමෙයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා වූ සංස්කාර ධර්මයක්. මේ ලෝකේ පවතින ලෝකයට අයත් වූ සියලුම නාම රූප ධර්ම පොදුවේ හඳුන්වනවා සංස්කාර ධර්ම. එහෙම නැත්නම් සංකත ධර්ම. සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් ඒ හොදන්ත පදය තමයි සංකත කියලා කියන්නේ. සංඛාර කියලා කියන්නේ ඒ එන් සැකසුණු නාම පදය. එතකොට සංඛාර කිව්වත් සංකත කිව්වත් ඒ දෙකෙන්ම අදහස් කරන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා වූ ධර්ම. එතකොට නාම ධර්මත් රූප ධර්මත් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නවා විනා අහේතුකව අප්‍රත්‍යකව හටගන්න බවක් බුදුදහමේ කොතනකවත් පැහැදිලි කරන්නේ නැහැ. එහෙම අහේතුකව අප්‍රත්‍යකව හටගන්නා බව ඇතැම් ශාස්ත්‍රූවරු බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සිටි කාලේ ඇතැම් ශාස්ත්‍රූවරු ඒ බඳු ප්‍රකාශන කළා එය හඳුන්වන්නේ අදිච්ච සමුප්පන්න වාදය කියලා. අදිච්ච සමුප්පන්න කියලා කියන්නේ දැන් බුදුදහමේ ක්‍රියාවලිය හඳුන්වන්නේ පටිච්ච සමුප්පන්න කියලානේ. පටිච්ච සමුප්පන්න කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. අදිච්ච සමුප්පන්න කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයි ආකස්මිකව අහඹ විදිහට හේතු ප්‍රත්‍යයෙන් තොරව එක්වර හටගන්නවා කියන අදහස තමයි අදිච්ච සමුප්පන්න කියන්නේ. ඉතින් එහෙම කතාවක් බුදුදහමේ කොතනකවත් කියවෙන්නේ නැහැ. ලෝකයට අයත් වූ කිසිදු සංස්කාර ධර්මයක් අදිච්ච සමුප්පන්න වෙන්නේ නැහැ. ඒ සියල්ලක්ම පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි කියන්නේ හැම විටම ඊට අදාළ හේතු ප්‍රත්‍යයන්ගෙන්මයි ජනිත වෙන්නේ. ඒ නිසා මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දක්වනවා අවිජ්ජම් පහම් බෙක්කවේ සාහාරං වදාමි නො අනාහාරං. මහණෙනි මේ අවිද්‍යාවත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව මම දේශනා කරනවා. එය අහේතුකව අප්‍රත්‍යකව හටගන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ විමසනවා මහණෙනි මේ අවිද්‍යාව ජනිත වෙන්නා වූ හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද තථාගතයන් වහන්සේ එහිදී පිළිතුරු පැහැදිලි කරනවා මහණෙනි මේ අවිද්‍යාව හටගන්නේ පංච නීවරණ ධර්ම හේතු කොටගෙන පංච නීවරණ ධර්ම හේතු කොටගෙන පංච නීවරණ ධර්ම ප්‍රත්‍ය කොටගෙන තමයි මේ අවිද්‍යාව හටගන්නේ. දැන් එහෙමනම් අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන අවිද්‍යාව කියන්නේ කුමක්ද? ඊට පස්සේ තමයි මේ අවිද්‍යාව ජනිත වෙන්නට අර පංච නීවරණ ධර්මයන් හේතු ප්‍රත්‍ය වෙන ආකාරය අපිට පැහැදිලි කරගන්නට පුළුවන් වෙන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ හඳුන්වන්නේ කොමක්ද? ධර්මයේ අවිද්‍යාව පැහැදිලි කරන්නේ අවිද්‍යාව යනු දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං එතකොට දුක පිළිබඳව යම්කිසි නොදැනීමක් නොඇතහීමක් වේද දුක්ඛ සමුදය පිළිබඳ නොදැනීමක් නොඇතහීමක් වේද දුක්ඛ නිරෝධය පිළිබඳව නොදැනීමක් නොඇතහීමක් වේද දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව පිළිබඳව යම් නොදැනීමක් නොඇතහීමක් වේද එය තමයි අවිද්‍යාව කියලා හඳුන්වන්නේ. එතකොට අපි සරලව ගත්තොත් අවිද්‍යාව කියලා කියන්නේ අඳුරු කරන ස්වභාවය. මනස අඳුරු කරන ස්වභාවය. දැන් ප්‍රඥාවේ තියෙන්නේ ආලෝකමත් කරන ප්‍රභාමත් කරන ගතිය. ආලෝකයෙන් කෙරෙන්නේ හැම දෙයක්ම ප්‍රකටව දකින්නට සලස්සනවා ප්‍රකට කරනවා ආලෝකේ. ඒ තියෙන ස්වභාවය පැහැදිලිව පෙනෙන්නට සලස්සනවා. අවිද්‍යාවෙන් මෝහයෙන් කරන්නේ තියෙන හැම දෙයක්ම අඳුරු කරලා නොපෙනෙන්නට සලස්සනවා. ඒ පෙනෙන ගතිය නැති කරනවා. ප්‍රකට වීම වළක්වනවා. ඒක තමයි අවිද්‍යාවෙහි මෝහයේහි ස්වභාවය. එතකොට ධර්මයේ පැහැදිලි කරනවා මොනවද වසා දමන්නේ මොනවද ප්‍රකට වීම වළක්වන්නේ ලෝකේ යථාර්ථය ලෝකයේ ඇත්ත తত্ত্বය දැන් අන්ධකාරයෙන් වසා දමන්නේ මොනවද හැබෑවට ලෝකයේ පවතින දේ ඒ පවතින යථාර්ථය පෙනෙන එක වළක්වීම වැළැක්වීම තමයි අන්ධකාරයෙන් කරන්නේ. අන්න වගේ මනසින් ලෝකේ යථාර්ථය දැක ගන්නට තියෙන අවකාශය අවස්ථාව තමයි අවිද්‍යාවෙන් වළක්වා දමන්නේ. එතකොට ලෝකේ යථාර්ථය කියන්නේ කුමක්ද? තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සබ්බේ සංඛාරා දුක්ඛා මේ සියලුම සංස්කාර ධර්මයන් දුකයි කියන බව තමයි ලෝකේ යථාර්ථය. එතකොට මේ සියලුම සංස්කාර ධර්මයන් දුකයි කියන යථාර්ථය තමයි මේ අවිද්‍යාවෙන් ආවරණය කරන්නේ. එහෙම ආවරණය කළාම අපිට මේ සංස්කාරයන් දුක් හැටියට නෙමෙයි පෙනෙන්නේ සැප හැටියට. ඒවා ආදීනව හැටියට නෙමෙයි අපිට පෙනෙන්නේ ආස්වාදනීය හැටියට. ඒවා බැහැර කළ යුතු දේවල් හැටියට නෙමෙයි අපට පෙනෙන්නේ පවත්වා ගත යුතු දේවල් හැටියට. එනිසා අවිද්‍යාවෙන් මුලා වුණු තැනැත්තා තෘෂ්ණාවෙන් මොසපත්ව මේ සංස්කාර ධර්මයන් ග්‍රහණය කරන්නට, පවත්වන්නට, උපාදාන කරන්නට පෙළඹෙන්නේ මේ අවිද්‍යාවෙන් සංස්කාර ධර්මයන්ගේ යථාර්ථය වසා දමන නිසා. දැන් මෙහෙම කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණය ඒක අපට බොහෝ අවස්ථාවල ප්‍රකට වෙනව නේද? එහෙමනම් අපට ප්‍රඥාව තියනව නේද? අපට එහෙනම් විද්‍යාව, සම්මා දිට්ඨිය මතුවෙනව නේද කියලා තමන් පිළිබඳවම යම්කිසි තෘප්තිමත් හැඟීමක් ඇති වෙන්නට පුළුවන්. මොකද අපි කොයි කාටත් එක්තරා ප්‍රමාණයකින් දුක දැනෙන නිසා. නමුත් ගැටලුව තියෙන්නේ අපි කාටත් දැනෙන්නේ මොනවද? දුක් වේදනාව. කායික වශයෙන් ඇතිවෙන කර්කශ වේදනාව දුක්ඛ පීඩාව අපට දැනෙනවා. මානසික වශයෙන් ඇතිවෙන පීඩාව එහෙම නැත්නම් දෝමනස්සය අපට දැනෙනවා. ඒ කායික මානසික වශයෙන් දැනෙන දුක්ඛ දෝමනස්සය එහෙම නැත්නම් දුක්ඛ වේදනාව අපි කාටත් ප්‍රකටව දැනෙනවා. එහෙම ප්‍රකටව දැනෙනකොට අපි කුමක්ද කරන්නේ? ඒ දුක්ඛ වේදනාව දුරු කරලා සුඛ වේදනාවක් අත්පත් කරගන්නට වෑයම් කරනවා. ତර සුඛ වේදනාව කියන්නේ කොමක්ද? ඒත් සංස්කාර ධර්මයක්. නැවත සුඛ වේදනාව ඇති කරන්නට අපි උපාදාන කරන්නේ යලිත් පංචස්කන්ධයමයි. ඒතර දුක්ඛ වේදනාව හැටියට අපි බැහැර කරන්නේ පංචස්කන්ධයමයි. කර්කශ වූ වේදනාවන් ඇති කරන පංචස්කන්ධය බැහැර කරමින් සුඛ වේදනාවන් ජනිත කරන සෝමනස්ස වේදනාවන් ජනිත කරන පංචස්කන්ධයක් අපි ප්‍රාර්ථනා කරනවා. එතකොට එතනත්තා සසරින් මිදෙන්නේ නැහැ. යලි යලිත් මේ සංස්කාර ධර්මයන් තුල ගිලෙන. එහෙමනම් දුක දැක ගන්නවා කියලා ආර්යයන් වහන්සේලා හඳුන්වන්නේ ඒ ක්‍රියාවලිය නෙමෙයි. ඔය කියන දුක් වේදනාව තේරුම් ගන්නට අමුතු ප්‍රඥාවක් තියෙන්නට ඕන නෑ. ඒක තිරස්චීන සත්වයින්ට පවා ප්‍රකටව දැනෙන දෙයක්. තිරසන් සතාටත් දුක් වේදනාව දැනෙනවා. තමන්ගේ කයට හානියක් වුණොත්, තුවාලයක් වුණොත්, කැපුමක් වුණොත්, අතප්පයක් කැඩුනොත් තිරසන් සතත් ඒකෙන් පීඩාවටපත් වෙනවා. ඌට වේදනාව දැනෙනවා. මානසික වශයෙන් ඇතිවෙන පීඩාවක් තමන්ගේ පැටියෙක් නැති වුණොත් ඒ වගේම තමන් ගොදුරු කරගන්නට තව සතෙක් ආවොත් ඒ ඇතිවෙන කම්පනයේ පීඩාව තිරසන් සතාටත් දැනෙනවා. එහෙමනම් තිරිසන් සතෙකුටත් සාධාරණ වූ කායික මානසික දුක් වේදනාව වටහාගෙන අපට ලෝකේ යථාර්ථය දකින්නට බෑ කෙලස් නසන්නට බෑ නිවන් දකින්නට බෑ විද්‍යා විමුක්තියට පැමිණෙන්නට බෑ ඒ බඳු විද්‍යා විමුක්තියකට පැමිණෙන්න නම් ආර්යයන් වහන්සේලා දුක දකින්නේ කෙසේද කියලා තේරුම් අරගෙන ආර්යයන් වහන්සේලා දකින ආකාරයෙන් දුක දකින්නට අපි උත්සාහ කරමු කොහොමද ආර්යයන් වහන්සේලා දුක දකින්නේ වේදනාවෙන් නෙමෙයි ලක්ෂණ වලින් සංකත විපරිණාම පීලන ਸੰతాප සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බවම විපරිණාම කියලා කියන්නේ බිඳී යන වෙනස් වෙන බවම දුක්ඛ ලක්ෂණය. එතකොට වේදනාව දුක් සහිත වුණත් වේදනාව සුඛ සහිත වුණත් ඒ සුඛ සහිත වේදනාව පවා හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා නම් එය දුක්ඛ ධර්මයක් හැටියට ආර්යයන් වහන්සේලා හඳුනා ගන්නවා. එතකොට අන්නේ ආර්ය දර්ශනයට අනුව අපි ලෝකයේ දිහා බැලුවොත් තමයි අපට ආර්ය භාවයට පැමිණෙන්නට මනස අවදි කරන්නට පුළුවන් අර තිරිසන් සතුන්ටත් සාධාරණ ආකාරයෙන් අපි දුක දකිනකොට අපි සත්ව ගතියෙන් මිදෙන්නේ නැහැ. සත්ව ගතිය තුල දුක්ඛය ප්‍රතික්ෂේප කරමින් සුඛය ආස්වාදනය කරමින් මේ අන්ත දෙකෙහි ඇලෙමින් ගැටෙමින් ලෝකේ පවත්වනවා. යම් කිසි කෙනෙකුට ඒ සත්ව ගතියෙන් මිදිලා ආර්ය භාවයට පැමිණෙන්නට පුළුවන් වෙන්නේ ආර්යයන් වහන්සේලා දකින ආකාරයෙන් මේ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණ දකින්නට පුළුවන් නම් පමණයි. එනිසා අවිද්‍යාවයි කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය වසා දැමීම කුමක්ද යථා ස්වභාවය කියන්නේ සියලු සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණය. එතකොට අපට බාහිරින් ඉන්ද්‍රයන්ට පැමිණෙන දුක්ඛය යම් ප්‍රමාණයකට හඳුනා ගන්නට පුළුවන් වුණාට අපට ඒ සියලු දුක් දුරු කරමින් අපි වෑයම් කරන ප්‍රතඥයන් හැටියට මේ පංචස්කන්ධය රැක ගන්නට නමුත් ආර්යයන් වහන්සේලා දකිනවා ඒ බාහිර දුක නෙමෙයි ලොකුම ප්‍රශ්නය මේ පංචස්කන්ධ දුක්ඛයමයි ලොකුම ප්‍රශ්නය. ඇයි ඒ පංචස්කන්ධයක් හටගත්තු නිසයි මේ සියලු පීඩාවල්. වේදනා කියලා කියන්නේ චෛතසිකය. ඒ වේදනා චෛතසිකය හටගන්නේ සිත හටගත්තු නිසා. සිත හටගත්තේ අපේ ඉපදුණු නිසා ප්‍රතිසන්දි විඥානය නිසා. එතකොට බාහිර දුක් පීඩාවන් කයට දැනෙන්නේ කයක් ඇති වුණු නිසා. කයක් ඇති වුනේ ප්‍රතිසන්දි විඥානයේ නිසායි නාම රූප ඇති වුනේ. එහෙමනම් මේ සියලු දුක් පීඩාවන්ට ගොදුරු වෙන්නේ දුක් පීඩාවන් විඳින්නේ කුමක් නිසාද? පංචස්කන්ධය නිසාමයි. ඒ නිසා ආර්යයන් වහන්සේලා හඳුනා ගන්නවා සම්මා සම්බුදුරු හඳුනා ගන්නවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා මේ උපාදානස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් අපි උපාදාන කරගෙන ඉන්න මේ පංචස්කන්ධයමයි දුක. දැන් පොතඥයාට හිතෙන්නේ පංචස්කන්ධයට පැමිණෙන කාරණේ දුක කියලා. ඒ නිසා අපි හැම විටම උත්සාහ කරන්නේ පංචස්කන්ධය සුවසේ පවත්වා ගන්නට අර බාහිරින් පැමිණෙන පීඩා දුරු කරගන්න. එතකොට ඒ සියලු පීඩා දුරු කරගන්නට උත්සාහ කරන්නේ කොමකටද මේ මමය කියලා අල්ලාගෙන ඉන්න මමය කියලා උපාදාන කරගෙන ඉන්න මේ පංචස්කන්ධය සුරක්ෂිත කරගන්න. හැබැයි ආර්යයන් වහන්සේලාට පෙනෙන්න ගන්නවා දැනෙන්න ගන්නවා ඒ බාහිර ප්‍රශ්නය නෙමෙයි ප්‍රශ්නය මේ පංචස්කන්ධයයි කියලා අපි උපාදාන කරගෙන ඉන්න තැනමයි අර්බුදය තියෙන්නේ. අන්න ඒක වැටහුණාට පස්සේ ඒ තනත්තා බාහිර පීඩාවෙන් නිදහස් වෙන්නට නෙමෙයි වෑයම් කරන්නේ මේ පංචස්කන්ධයෙන් නිදහස් වෙන්නට. පංචස්කන්ධයෙන් නිදහස් වෙන්නට බැරි වෙලා තියෙන්නේ ඇයිද? යලි යලිත් පංචස්කන්ධයන් උපදින නිසා. ඇයිද යලි යලිත් පංචස්කන්ධයන් උපදින්නේ? භව තණ්හාව නිසා. අන්න ඒ නිසායි දුක ඉපදවීමේ ප්‍රධාන හේතුව තණ්හාව කියලා බුදුරු දේශනා කරා. එහෙම නැත්නම් දැන් අපට දැනෙන දුක ගත්තොත් අපට හිතෙන්නේ තණ්හාව තමයි අපට දුක දුරු කරගන්නට උදව් වෙන්නේ මේ බාහිර කාරණා අපි අකමැති කාරණා තමයි අපට දුක් ඇති කරන්නට හේතු වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ අකමැති කාරණා සියල්ල බැහැර කරමින් අපි කැමති දේවල් ලං කරගන්න උත්සාහ කරන පුතඥයා මේ තමන්නේ මමය කියලා අල්ලාගත්තු පංචස්කන්ධය සුවපත් කරගෙන අර පීඩාවන් දුරු කරන්නේ. හැබැයි ආර්යයන් වහන්සේලා දකිනවා මේ සියලු අර්බුද ජනිත වෙන්නේ මේ මමයි කියලා තමන්ය කියලා උපාදාන කරගත්තු පංචස්කන්ධය තියෙන නිසායි ඒ පංචස්කන්ධය ඇති නොවුනොත් මේ කිසිදු දුක් පීඩාවක් හෝ මේ කිසිදු දුක් ලක්ෂණයක් ජනිත වෙන්නට ඉඩක් නැහැ. දුක් පීඩාවක් ඇති වෙන්නට ඉඩකුත් නැහැ. සංකත විපරිණාම ආදී දුක් ලක්ෂණ ජනිත වෙන්නට ඉඩකුත් නැහැ. සංස්කාර ධර්ම ජනිත වෙන්නේ නැත්තම්. එහෙනම් මේක නිමා කළොත් තමයි සැබෑ නිවීම තියෙන්නේ. එහෙම නැතුව මේ පංචස්කන්ධය රැකගෙන තමන්ව ආරක්ෂා කරගෙන බාහිර පීඩා දුරු කරන්න හැදුවට කවමදාකවත් සදාකාලික සැනසීමක් ලැබෙන්නේ හැබැයි සැනසීම ලබන්න නම් මේ පංචස්කන්ධේ හට ගැනීම නිමා කරන්නට ඕනේ. එයයි සැබෑ සුවය කියලා ආර්යයන් වහන්සේලා දකිනවා. ඒ තමයි නිරෝධ ආර්ය සත්‍ය. ඒ සඳහා කල යුත්තේ කුමක්ද? සම්මා දිට්ඨිය මේ අවිද්‍යාව වෙනුවට ප්‍රඥාව අවදි කරගෙන පුහුණු වීමයි එය එය අංග 8කින් යුක්තව මේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා නිවැරදිව වටහා ගන්න. මෙන්න මේ විදිහට ප්‍රඥාව උපදවා ගන්නට අපට පුළුවන් වුණොත් තමයි විද්‍යා විමුක්තියට යොමු වෙන්නට පුළුවන් වෙන්නේ. මේ යථාර්ථය වසා දමන ගතිය ආවරණය කරන ගතිය තමයි අවිද්‍යාවෙන් කරන්නේ ඒ නිසා අවිද්‍යාව යනු දුක නොදැනීමයි දුකට හේතුව නොදැනීමයි එයින් නිදීම නොදැනීමයි එයින් නිදන මාර්ගය නොදැනීමයි කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය නොවැටහීම අවිද්‍යාවයි කියලා දහමේ මූලික වශයෙන් හඳුන්වනවා. එතකොට අවිද්‍යාවෙන් ඒ චතුරාර්ය සත්‍ය නොවැටහෙන නිසා ප්‍රධාන වශයෙන් දුක වැටහෙන්නේ නැති නිසා දුක හැටියට මේ පංචස්කන්ධය පෙනෙන්නේ නැති නිසා යලි යලිත් පංචස්කන්ධයන් ජනිත කරමින් තමන් රුචි කරන යම්කිසි ආස්වාදනයක් විඳින්නට භවෙහි දිගින් දිගට පවතින්නට අර කියන අවිද්‍යාව මූලික වෙනවා. ඒතර මේ සූත්‍රයේදී දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ සංසාර ප්‍රවෘත්තියට හේතු මේ අවිද්‍යාව ආකස්මිකව හටගන්න දෙයක් නෙමේ අහේතුකව අප්‍රත්‍යකව අදිච්ච සමුප්පන්නව හටගන්න දෙයක් නෙමේ එයත් පටිච්ච සමුප්පන්නව ආහාරයක් සහිතව හේතුවක් ප්‍රත්‍යක් සහිතව හටගන්නා වූ ධර්මයක් තමයි අවිද්‍යාව කියන්නේ. එතකොට කුමක්ද අවිද්‍යාවේ හේතුව? බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංච නීවරණයයි. මොනවාද පංච නීවරණ කියලා කියන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. එතකොට කාමච්ඡන්දය කාමච්ඡන්ද කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන්ගෙන් විඳින්නා වූ Taman කැමති දේ නැවත නැවත විඳින්නට ආස්වාදනය කරන්නට කැමති බව තමයි කාමච්ඡන්ද. ව්‍යාපාදය කියලා කියන්නේ Taman අකමැති අරමුණ විනාශ කරන්නට ඒ පිළිබඳව ගැටෙන ගතිය. ඒ ප්‍රතික්ෂේප කරන එහි විනාශය අපේක්ෂා කරන ගතිය. තීන මිද්දයයි කියලා කියන්නේ මානසික චිත්තචෛසික ධර්මයන්ගේ උදාසීන බව. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ වික්ෂිප්ත බව සහ පසුතැවීම. විචිකිච්ඡා කියලා කියන්නේ සැකය. මේ කියන කාරණා නීවරණ හැටියට දක්වන්නේ ඇයිද? තථාගතයන් වහන්සේ දේශනා කරනවා කාමච්ඡන්දම් භික්කවේ ආවරණං නීවරණං අන්ධකරණං අචක්කුකරණං පඤ්ඤාය දුබ්බලීකරණං යම් කෙනෙකුගේ මනසේ අර ඉන්ද්‍රයන් පිනවන ආස්වාදනීය අරමුණු නැවත නැවත ලංකර ගැනීමේ ආස්වාදනය කිරීමේ කැමැත්ත වූ කාමච්ඡන්දය ඇති වුනහම ආවරණං නීවරණං එයින් සිත ආවරණය කරනවා එයින් නිර්වාණ මාර්ගය වසා දමනවා අන්ධ කරනවා අපේ මනස අන්ධ කරනවා අචක්කු කරනවා මනසේ දකින්නට පුළුවන් ප්‍රඥා ඇස වසා දමනවා. පඤ්ඤාය දුබ්බලී කරන ප්‍රඥාව මොට කරනවා. ඒතර ප්‍රඥාව කියලා අපි කිව්වේ ප්‍රඥාවේ ස්වභාවය තමයි හරියට ආලෝකය වගේ හැමදේම ප්‍රකට කරනවා. ඒතර ප්‍රඥාව දුබල කරනවා කියලා කියන්නේ අර මනසේ තියෙන ප්‍රඥා ආලෝකය නැති කරනවා. ආලෝකය නැති වුණු තැන ඉතුරු වෙන්නේ මොකක්ද? අඳුරු බව, නොපෙනෙන බව. එනිසා යම් තැනක කාමච්ඡන්දය හටගන්නවා නම් අන්න එතන නොයැටීම නම් වූ අවිද්‍යාව, මෝහය ජනිත වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන මහණෙනි අවිද්‍යාව හටගන්නේ නීවරණ ධර්ම නිසා. එතකොට කාමච්ඡන්දය නැමැති එක් නීවරණයක් ඇති වුණු තැන මනස අඳුරු කරලා ප්‍රඥාව මොට කරලා පෙනෙන ගතිය නැති කරලා සම්පූර්ණ අන්ධකාරයක් මනසේ ඇති කරනවා. ව්‍යාපාදේ ඇති වුණු තැන ඒ ව්‍යාපාදේනොත් ආවරණය කරනවා. නිවන් මඟ අහුරනවා. මනස දුර්වල කරනවා. ඒ වගේම දකින්නට ඇති ප්‍රඥා ඇස වසා දමනවා. ඒ වගේම ප්‍රඥාව මොට කරනවා. මොට කරලා අඳුර ජනිත කරනවා. ඒ තුලින් අවිද්‍යාව ක්‍රියාත්මක මේ විදිහට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ காரணා පහෙන් කවරක් අපේ මනසේ ඇති වුණා වුණා. දැන් තීන මිද්දේ ගැනත් අපි කාටත් හොඳ වැටහීමක් තියෙනවනේ. යම් මොහොතක අපේ මනසේ උදාසීන බවක් ඇති වුණොත් මේ හොඳට තේරෙන වැටහෙන කල්පනා කරන්න පුළුවන් කලින් හොඳට විමසිල්ලෙන් තේරුම්ගත්තු කාරණේවත් අපිට වැටහෙන්නේ නැතු යන කියන දේ අහගෙන හිටියට ඒ මොකක් පිළිබඳවත් ਵਿਚාරපූර්වක බවක් ඇති වෙන්නේ නැහැ. ඇයිද? අර මානසික උදාසීන බව නිසා. ඒ උදාසීන භවෙන් සම්පූර්ණයෙන් ප්‍රඥා ඇස වසා දමනවා. ප්‍රඥාව මොට කරනවා. මනස අන්ධ කරනවා. අවිද්‍යාව ජනිත කරනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම යම්තාක් මනසේ ජනිත වෙනවද ඒ ජනිත වීම තමයි අවිද්‍යාව ජනිත වීමේ මූලික හේතු ප්‍රත්‍ය වේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ පංච නීවරණ ධර්මත් ඉබේ හටගන්නේ නැහැ. ඒවා අහේතුකව අප්‍රත්‍යකව හටගන්නේ නැහැ. ඒවත් හේතුප්‍රත්‍ය සහිතවයි හටගන්නේ. එහෙනම් පංච නීවරණ ධර්මයන් ඇතිවීමේ හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි පංච නීවරණ ධර්මයන් ඇතිවීමේ හේතුව ත්‍රිවිධ දුෂ්චරිතයයි. කායික දුෂ්චරිතය, වාචසික දුෂ්චරිතය, මානසික දුෂ්චරිතය. චරිත කියලා කියන්නේ හැසිරීම, දුෂ්චරිත කියලා කියන්නේ වැරදි හැසිරීම. අයථා හැසිරීම, සුචරිත කියලා කියන්නේ යහපත් හැසිරීම. ඒතර කය වැරදි විදිහට හසුරුවනවා. වචනේ වැරදි විදිහට හසුරවන සිත වැරදි විදිහට හසුරවන දැන් අපි ප්‍රායෝගිකව අත්දැකීමෙන් දන්නවා කය වචනේ වැරදි විදිහට හසුරවන්නේ කුමක් නිසාද සිත වැරදි විදිහට හසුරවන නිසා. ඒතර සිත වැරදි විදිහට හසුරවන නිසා තමයි කාමච්ඡන්දය හටගන්නේ. ව්‍යාපාදය හටගන්නේ. තීන මිද්දේ හටගන්නේ. උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාව හටගන්නේ. එතකොට මේ මානසික දුෂ්චරිතය නිසා නීවරණ ධර්ම හට ගන්නවා නීවරණ ධර්ම නිසා අවිද්‍යාව හට ගන්නවා එහෙමනම් අවිද්‍යාවේ හේතුව හැටියට ප්‍රත්‍ය හැටියට නීවරණ ධර්ම දක්වනවා වගේම ඒ නීවරණ ධර්ම ගොඩනගෙන්නට පදනම් වෙන්නේ කුමක්ද එයට ප්‍රත්‍ය වෙන්නේ කුමක්ද මානසික දුෂ්චරිතය ඒ මානසික දුෂ්චරිතේ පාදක කොටගෙන කායික වාචික දුෂ්චරිතයන්හි හැසිරෙනවද වැරදි විදිහට Tamanගේ සිත, කය, වචනය හසුරුවනවද? එය තමයි නීවරණ ධර්ම ඇතිවීමේ හේතු ප්‍රත්‍ය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, ඒ ත්‍රිවිධ දුෂ්චරිතයත් ඉබේ හට ගන්නව නොවේ. එයත් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නේ. එයත් සහේතුක සප්‍රත්‍යකව හටගන්නේ. අහේතුකව අප්‍රත්‍යකව නොවේ. එහෙමනම් ඒ ත්‍රිවිධ දුෂ්චරිතය නිර්මාණය වීමේ හේතු ප්‍රත්‍ය කුමක්ද? තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි ඉන්ද්‍රිය අසංවරයයි. ඉන්ද්‍රිය අසංවරය යම් තැනක ජනිත වෙනවද? එනිසයි ත්‍රිවිධ දුෂ්චරිතය හටගන්නේ. මොකද්ද ඉන්ද්‍රිය අසංවරයයි කියලා කියන්නේ? ඇස සංවර නැහැ. කන, නාසය, දිව, කය, සිත කියන මේ ෂඩේන්ද්‍රයන් සංවර නැහැ. ඒතර මොකද්ද ඇස සංවර කරනවා කියලා කියන්නේ ඇස පියාගෙන සිටීමද, රූප නොදැක සිටීමද නැහැ. ඇහැ තියෙන්නේ රූප බලන්න. කන තියෙන්නේ ශබ්ද අහන්න. කුසල බලයෙන් තමයි අපිට චක්කු සෝත ආදී මේ ඉන්ද්‍රයන් පහළ වෙලා තියෙන්නේ. සිත තියෙන්නේ සිතන්න, අරමුණු හඳුනා ගන්න. ඒ නිසා මේවා නිෂ්ක්‍රීය කිරීම නෙමේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කරනවා මේ ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගැනීම නොවේ වරද ඒ අරමුණු ගන්නා අවස්ථාවේදී ඒ අරමුණු වලට අපේ මනස ප්‍රතිචාර දක්වන විදිහ අපි ප්‍රතිචාර දක්වන්නේ අසහියෙන් නම් අපි ප්‍රතිචාර දක්වන්නේ අනුවණින් නම් අන්න එතකොට එතනත්තාගේ සිත අසංවර වෙනවා ඉන්ද්‍රිය අසංවර වෙනවා ඇසින් දකින රූපය පිළිබඳව අපට ඕනනම් සිහිනුවණින් කල්පනා කරන්නට පුළුවන් සිහිනුවණින් දකින්නට පුළුවන් එහෙම නැතිව අපට ඕනනම් හැඟීම්overline ඒ ඇසින් දකින රූපය පිළිබඳව සිතන්නට පුළුවන් කනට ඇහෙන ශබ්දය ගැන හිතන්නට පුළුවන් එහෙම වෙනකොට අපේ මනසේ කෙලෙස් උපදිනවා අපේ මනස අසංවර වෙනවා. මානසික දුෂ්චරිතයන්ට පෙළඹෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ පවතින ආරම්මනවල නෙමෙයි ගැටලුව තියෙන්නේ ඒ ආරම්මන පිළිබඳව අපි සිතන ආකාරය. ඒ නිසා කාමය කියලා කියන්නේ ලෝකේ තියෙන දේ නෙමෙයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. එතකොට කාමච්ඡන්දය කියලා කියන්නේ අපි මනසින් ඇති කරගන්න දෙයක්. ඇයිද කාමච්ඡන්දය ඇති වෙන්නේ? මේ ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින් ගන්නා වූ අරමුණු වලට අපි යම්කිසි සංකල්පීය අගයක් ආරෝපණය කරනවා. අපි හැඟීමක් ඒක තුලින් ජනිත කරගන්න. ඒ ජනිත කරගන්නා හැඟීම නිසායි අපේ මනසේ ක්ලේශයන් ජනිත වෙන්නේ. එහෙමනම් අන්න ඒ විදිහට කෙලස් ජනිත වෙන ආකාරයට ඉන්ද්‍රියන් පරිහරණය කිරීම තමයි ඉන්ද්‍රිය අසංවරයයි කියලා හඳුන්වන්නේ. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරන ත්‍රිවිධ දුෂ්චරිතයට හේතු වෙන්නේ කුමක්ද? අර ඉන්ද්‍රියන්ගේ අසංවර භාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ විමසනවා මහණෙනි ඉන්ද්‍රිය අසංවරයට කුමක්ද හේතු ප්‍රත්‍ය ඉන්ද්‍රිය අසංවරයට හේතු ප්‍රත්‍ය වෙන්නේ අසතිය සහ අසම්පජඤ්ඤය. ඒ කියන්නේ සති සම්පජඤ්ඤේ නැති බව. සති කියලා කියන්නේ යම් අරමුණක් මනසින් ස්පර්ශ කරනකොට අරමුණ පිළිබඳවත් ඒ සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් දෙපස්සම පැහැදිලිව දකින්නට පුළුවන් හැකියාව තමයි සති කියලා කියන්නේ. මේක අපි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන. දැන් සමහර කෙනෙක් සිහිය පුහුණු කරනවා, සතිය දියුණු කරනවා කියලා අරමුණ ගැන අවධානය දියුණු කරන්න පවත්වන්න උත්සාහ කරනවා. අරමුණ ගැන අවධානය අවශ්‍යයි. හැබැයි අපි පුහුණු කරන්නේ සිතනේ. ඒ නිසා අරමුණ ගැන අවධානය යොමු වෙනකොට අපේ සිතට මොකද වෙන්නේ කියන කාරණය ගැන අපට අනිවාර්යෙන් අවධානය තියෙනවා. ඒ සිතට මොකද වෙන්නේ කියන කාරණය ගැන අවධානය තිබුණොත් තමයි දැන් සිතේ කෝපයක් හටගන්නවා, රාගයක් හටගන්නවා, වික්ෂිප්ත බවක් හටගන්නවා, දැන් සද්ධාාවක් හටගන්නවා, ප්‍රඥාවක් හටගන්නවා කියලා අපට වැටහෙන්නට ගන්නවා. අරමුණ ගැන අවධානය යොමු කරනකොට සිත ගැන අවධානය නොතිබුණොත් අපිට යථාර්ථය වටහා ගන්න බෑ. එහෙනම් සම්මා සති කියලා කියන්නේ අරමුණ වගේම ඊට ප්‍රතිචාර දක්වන සිතත් අරමුණත් සිතත් කියන දෙකම එකවර දැනෙන, පෙනෙන ස්වභාවයට අපේ මනස හුරු කරන්න පුළුවන් නම්, පවත්වන්න පුළුවන් නම් අන්නේ ගුණය තමයි සති කියලා කියන්නේ. එතකොට එතන හැඟීම් වලට වහල් වෙන්නේ නැහැ. අරමුණු උපාදාන කරගන්නේ නැහැ. බොහොම නිදහස් මනසින් අවධානය පවත්වා ගන්නට පුළුවන් අරමුණ ගැනත් සිත ගැන. සම්පජඤ්ඤය කියලා කියන්නේ විමසිලිමත් බව. විමසිලිමත් බව තුළින් තමයි එහි කෙරෙන ක්‍රියාවලිය අපට හරියට වැටහෙන්නේ. හේතු ප්‍රත්‍ය වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් අපිට මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය ප්‍රකට වෙන්නේ විමසිලිමත්ව ඒ දිහා බැලුවොත් විතරයි. අපි මීට පෙරත් ඕනතරම් සිහිපත් කරලා තියෙන උදාහරණ හැටියට ගත්තොත් අපිට යම්කිසි උපකරණයක් දිහා නිකන් කැමැත්තෙන් රුචිකත්වයෙන් බලා ඉන්නත් පුළුවන්. ඒකේ ක්‍රියාවලිය ඉගෙන ගන්නා අදහසින් විමසිලිමත්ව බලාගෙන ඉන්නත් පුළුවන්. එතකොට උපකරණය දිහා නිකන් අපි රුචිකත්වයෙන් කැමැත්තෙන් බලා ඉන්නවා නම් නිකම්ම බලාගෙන ඉන්න පුළුවන් ආස්වාදනීයව. නමුත් ඉගෙන ගන්න අදහසින් බලනකොට තමයි අපට එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව හොඳ පැහැදිලි වැටහීමක් ඇති අන්න ඒ වගේ විමසිලිමත් බලන ගතිය තමයි සම්පජඤ්ඤය කියන්නේ. එතකොට ඒ සම්පජඤ්ඤයේ තුළින් තමයි ප්‍රඥාව ඇති වෙන්නේ. යම් කිසි කෙනෙක් සම්පජඤ්ඤයෙන් තොරව සිහියෙන් තොරව අරමුණු දිහා බලනකොට ඒ තනත්තාට ඉන්ද්‍රිය සංවරය ගිලිහෙනවා. එහෙමනම් ඉන්ද්‍රිය සංවරය නැතිවීමේ ඉන්ද්‍රිය අසංවර වීමේ හේතුව මොකක්ද? මූලය මොකක්ද? සතියෙන් සහ සම්පජඤ්ඤයෙන් තොර ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අසත්‍ය සහ අසම්පජඤ්ඤයත් ඉබේ හට ගන්නව නෙවෙයි එයත් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නේ කුමක්ද එය ඇතිවීමේ හේතු ප්‍රත්‍ය අයෝනිසෝ මනසිකාරයයි ඒ කියන්නේ සිහි කල්පනාවෙන් යමක් පිළිබඳව සිතන්නේ නැහැ අවිචාරවත්ව හිතනවා හැඟීම් බරව සිතනවා පූර්ව උපාදාන මත සිතනවා. අනාගත උපකල්පන මත එල්බගෙන සිතනවා. දන්නා දැනුම මත පිහිටලා සිතනවා. Tamange පූර්ව අත්දැකීම් මත සිතනවා. මේ විදිහට අර සිහියෙන් නුවණින් හිතන්නේ නැහැ. ඒ වෙනුවට අවිචාරවත්ව හැඟීම් බරව යමක් පිළිබඳව කල්පනා කරන ගතිය තමයි අයෝනිසෝ මනසිකාරය කියන්නේ. එහෙමනම් අසතිය සහ අසම්පජඤ්ඤේ වැඩෙන්නට හේතු වෙන්නේ කුමක්ද? අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරයත් ඉබේ හට ගන්නව නොවේ. එයත් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නේ. කුමක්ද මහණෙනි? අයෝනිසෝ මනසිකාරයේ ජනිත වෙන්නා වූ හේතුව. තථාගතයන් වහන්සේ දේශනා කරනවා අයෝනිසෝ මනසිකාරයේ ජනිත වෙන්නේ අශ්‍රද්ධාව නිසා. මොකක්ද අශ්‍රද්ධාවයි කියන්නේ? ශ්‍රද්ධාවෙන් තොර බව. සද්ධා කියලා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිගන්නා බව බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිගන්නවා නම් තමයි බුදුරජාණන් වහන්සේ දෙසූ දහම පිළිගන්නේ ඒ දහම පිළිගන්නවා නම් තමයි ඒ දහමට අනුව පිළිපැදීම අර්ථ සම්පන්නයි කියලා තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්තු කෙනෙක් තමයි නිකන් Tamanට හිතන හිතන විදිහට දේවල් ගැන හිතන්නේ නැතිව ධර්මානුකූලව හිතන්නට ගන්නේ. ධර්මානුකූලව සිතන කෙනෙක් තමයි ලෝකේ යථාර්ථය දකින්නේ. ඉතින් ධර්මානුකූලව හිතන්නට නම් ඒ ගැන Tamanට විශ්වාසයක් තියෙන්න ඕනේ. ධර්මයේ ගැන විශ්වාසයක් ඇති වෙන්නට නම් ධර්මයේ දෙසූ කෙනා ගැන විශ්වාසයක් තියෙන්න. ධර්මයේ දෙසූ කෙනා ගැන විශ්වාසයක් ඇති වෙන්නට නම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය අවබෝධය ගැන විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. සහේතුක විශ්වාසයක්. අන්නේ තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ඇති වෙන සහේතුක විශ්වාසය තමයි පිළිගැනීම තමයි සද්ධා කියලා කියන්නේ. ඉතින් යම් කෙනෙකුට ඒ තථාගතයන් වහන්සේගේ බුද්ධත්වයේ ගැන සහේතුක විශ්වාසයක් නැතිනම් ධහම ගැන විශ්වාසයක් නැහැ. ධහම ගැන විශ්වාසයක් නැතිනම් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ගැන විශ්වාසයක් නැහැ. එතකොට ඒතනත්තා යමක් දිහා බලන්නේ ධර්මානුකූලව නෙමේ Tamanට ඕන විදිහට. එතකොට එහෙමනම් අයෝනිසෝ මනසිකාරයේ ජනිත වීමේ මූල සාධකයේ හැටියට හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාවෙන් තොර බව අශ්‍රද්ධාව ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි අශ්‍රද්ධාවත් අහේතුකව ඇති වෙන්නේ නැහැ. ඒකටත් හේතුවක් තියෙනවා ප්‍රත්‍යක් තියෙනවා. ඒ කුමක්ද? නිවැරදි ධර්මය අසන්නට නොලැබීම. ඒ කියන්නේ සද්ධර්මය ශ්‍රවණය කරනවා වෙනුවට අසද්ධර්මයයි ශ්‍රවණය කරලා තියෙන්නේ. ඒ තනත්තාට අහන්න ලැබිලා තියෙන්නේ හැබෑවට බුදුවරු දේශනා කළ හැබෑ දහම නෙමෙයි. ආර්යයන් වහන්සේලා දේශනා කළ ආර්ය ධර්මය නෙමෙයි. බුද්ධ දේශනාව ආර්ය දේශනාව කියලා ඒ අයට අහන්න ලැබිලා තියෙන අසත් ධර්මයයි. මොකද්ද පින්නතුනේ සත් ධර්මය අසත් ධර්මය කියන දෙකේ වෙනස? මේ ලෝකයේහි හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් ක්‍රියාත්මක වෙනවා. හේතු ප්‍රත්‍යයෙන් ක්‍රියාත්මක වෙන පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුළ හොඳ නරක යහපත අයහපත සියල්ලක්ම ක්‍රියාත්මක වෙනවා. අන්නේ හේතුඵල ක්‍රියාවලිය හරියට තේරුම් අරගෙන Tamanටත් අනුන්ටත් අනර්ථයක් වෙන හැටියට හේතුඵල සැකසෙනවා නම් ඒ රටාව තමයි අසද්ධර්මය කියන්නේ. Tamanටත් අනුන්ටත් යහපතක් වෙන හැටියට හේතුඵල සැකසෙනවා නම් ඒ රටාව තමයි සද්ධර්මය කියන්නේ. එතකොට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ තමන්ටත් අනුන්ටත් අයහපතක් වෙන විදිහේ හේතුඵල ක්‍රියාවලිය යටපත් කරලා තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන විදිහට හේතුඵල ක්‍රියාවලිය හසුරවන්නට සිත කය වචනය හසුරවන්නට දක්ෂණං ඒ තනත්තාට තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට පුළුවන්. ඉතින් ඒ ටික තේරුම් ගන්නට හේතුඵල ධර්මයේ ප්‍රකට වෙන ආකාරයට ඒ සද්ධර්මයේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ප්‍රකට වෙන ආකාරයට දහම් දෙසන්නට ඕන, ඒබඳු දහමක් අසන්නට ඕන. එහෙම ධර්මයක් අසනව වෙනුවට අසත් ධර්මේ නම් අහන්න ලැබිලා තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් වර්තමානයේ ලංකාවේ අපිට පේනවා නීතියට ගරු කරනවා වෙනුවට නීතියට අභියෝග කරන්නට තමයි ලොකු ප්‍රවණතාවයක් ඇති වෙන්නේ. වැඩිහිටියන්ට ගරු කරනවට වඩා වැඩිහිටියන්ට අභියෝග කරන්නට තමයි ප්‍රවණතාවයක් ඇති වෙන්නේ. එතකොට භික්ෂුවට ගරු කරනවට වඩා භික්ෂුවගේ අඩුපාඩු දකිනින් විවේචනය කරන්න පුළුවන් නම් තමයි ඒක මහේශාක්‍ය බවක් ඥානවන්ත බවක් විසරද බවක් හැටියට හඟින්න. දැන් එතකොට මොකද්ද මේ වෙන්නේ? Tamange මනස, Tamange සිත, කය, වචනය Tamanටත් අනුන්ටත් යහපතක් වෙන හැටියට හසුරුවනවා වෙනුවට Tamanටත් අනුන්ටත් අනර්ථයක් වෙන හැටියට හැසිරවීම මහේශාක්‍ය බවක් වගේ අන්නයගෙන් උපදෙස් ලැබෙනවා මඟ පෙන්වනවා යොමු කරනවා පොළඹවනවා එතකොට සමස්ත සමාජයෙන්ම එතකොට අහන්නට ලැබෙන්නේ අසත් ධර්ම ප්‍රතිපදාවයි එතකොට එතනත්තයි අසත් ධර්මය නිසා අර තථාගතයන් වහන්සේ ගැනවත් සද්ධාව ඇති කරගන්නේ නැහැ. ඒ නිසා තමයි අද සමාජයේ බුදුරජාණන් වහන්සේට කරන බුද්ධ පූජාව පවා විවේචනය කරන මට්ටමට ඇවිත් තියෙන්නේ. ඇයිද? බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාාවක් නැහැ. ඇයිද සද්ධාව නැති වෙලා තියෙන්නේ? හාත්පසින් අහන්නට ලැබිලා තියෙන්නේ විපරීත වූ අසත් ධර්මයේ විනා සත් ධර්මයේ නොවේ. මේ සත් ධර්මයේ දේශනා කරන යමෙක් ඉන්නවා නම් ඒවත් ලඝු කොට, ඒවත් බොහොම පහත් කොට සලකනවා. ඒවා නිකන් දියුණුවට බාධා වෙන කාරණා වගේ හිතන්නට පොළඹවනවා. දියුණු වෙන්නට ඕන නම් ඍණාත්මක බණ අහන්නට එපා කියලා සමාජයේ පොළඹවනවා. ඒතකොට බණ කියලා කියන්නේ තමන්ගේ මනස කඩා වැටෙන අභිවෘද්ධිය සලස්ව ගන්න බැරි දේවල් හැටියට. ඒතකොට අභිවෘද්ධිය සලස්වා ගන්න ඕන නම් ওই බණ අහහා ඉඳලා හරියන්නේ කොහොම හරි සල්ලි හොයන්න ඕන. ඒතකොට සල්ලි හොයන්න නම් හොඳ නරක කිය කී ඉඳලා හරියන්නේ සල්ලි හොයාගෙන තමයි අපි හොඳ නරක බලන්න ඕන. මේ විදිහට සමාජය විසින් පොළඹවනකොට ඒතනත්තාට අහන්න ලැබෙන්නේ අසත් ධර්මයේ අසත් ධර්මයේ අහන්න ලැබෙනකොට සද්ධාව දුර වෙනවා. එහෙනම් සද්ධාව නැතිවීමේ මූලය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසත් ධර්ම ශ්‍රවණය. අසත් ධර්මයේ ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ අහේතුකව නෙමේ අප්‍රත්‍යකව නෙමේ කුමක් හේතු කොටගෙනද අසත් පුරුෂාශ්‍රය නිසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අසත් පුරුෂයා කියලා කියන්නේ තමන් අකුසලයෙන් වැළකින්නෙත් නැහැ අන් අයත් අකුසලයට පොළඹවනවා. තමන් කුසලයේ පුහුණු කරන්නෙත් නැහැ අන් අයත් කුසලයෙන් වළක්වනවා. තමන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෙත් නැහැ අන් අයත් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් වළක්වනවා. ඒ බඳු පුද්ගලයා අසත්පුරුෂයා. ඒ බඳු අසත්පුරුෂය ඇසුරු කරනකොට අසත් ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනවා. අසත් ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනකොට අශ්‍රද්ධාව පිහිටනවා. අශ්‍රද්ධාව නිසා අයෝනිසෝ මනසිකාරයේ ජනිත වෙනවා. අයෝනිසෝ මනසිකාරය නිසා සති සම්පජඤ්ඤය නැති වෙනවා. සති සම්පජඤ්ඤය නැති වෙනකොට ඉන්ද්‍රිය අසංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය අසංවරය නිසා ත්‍රිවිධ දුෂ්චරිතයන් පහළ වෙනවා. ත්‍රිවිධ දුෂ්චරිතය නිසා පංච නීවරණයන් ජනිත වෙනවා. පංච නීවරණය නිසා අවිද්‍යාවෙන් මනස අඳුරු වෙනවා. මහණෙනි මේ අවිද්‍යාව ජනිත වීමේ හේතුප්‍රත්‍යයයි කියලා බුදුරජාණන් වහන්සේ කරුණු 9කින් මේ හේතුඵල ක්‍රියාවලිය පැහැදිලි කරනවා. ඊළඟට මේ සූත්‍රයේ දෙවැනි කොටසේ තථාගතයන් වහන්සේ දක්වනවා මහණෙනි, ඒ අවිද්‍යාව ප්‍රහාණය කරලා විද්‍යා විමුක්තිය. අපි මුලින් පැහැදිලි කළා විද්‍යා විමුක්තිය කියලා කියන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵල සතරෙන් සම්පූර්ණයෙන් අවිද්‍යාව ප්‍රහාණය කිරීමේ වැඩපිළිවෙල. කෙලස් ප්‍රහාණය කිරීමේ වැඩපිළිවෙල. එතකොට ඒ විද්‍යා විමුක්තියට කෙනෙකුට පැමිණෙන්නට ඕන නම් එයත් අහේතුකව අප්‍රත්‍යකව නෙමෙයි හටගන්නේ විද්‍යා විමුක්තිය ජනිත වෙන්නේ බොජ්ජංග ධර්ම වැඩිම නිසා සති ධම්mවිච විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්ම දියුණු කරන තැනත්තාටයි විද්‍යා විමුක්තිය සඳහා අවශ්‍ය ප්‍රඥාව ජනිත වෙන්නේ මහණෙනි බොජ්ජංග ධර්ම වැඩිම අහේතුකව සිද්ධ වෙන්නේ නැහැ එය සිද්ධ වෙන්නේ කුමක් නිසාද සතර සතිපට්ඨානය වැඩිම නිසා සතර සතිපට්ඨානේ වඩන්නට කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන වශයෙන් සතිපට්ඨානය ප්‍රගුණ කරන්නට පෙළඹෙන්නේ කෙනෙක් නිකම්ම නෙමෙයි, අහේතුකව නෙමෙයි, එතනට එතනත්තා පෙළඹෙන්නේ ත්‍රිවිධ සුචරිතය නිසා. කාය දුස්චරිතෙන් වැළකීලා කායිකව සුචරිතේ හියදෙනෝ වචී දුස්චරිතෙන් වැළකීලා වාචික වාචසික සුචරිතේ හියදෙනෝ මනෝ දුස්චරිතෙන් වැළකීලා මානසික සුචරිතේ හියදෙනෝ ඒ තුලින් තමයි ඒ තනත්තා සතර සතිපට්ඨානය වඩන්න පෙළඹෙන්නේ. ඒ තුලින් තමයි සප්තබොධ්‍යංග වඩන්නේ. ඒ තුලින් තමයි පඤ්ඤා විමුක්තිය හේවත් විද්‍යා විමුක්තිය ඇති වෙන්නේ. එහෙනම් විද්‍යා විමුක්තියට හේතුප්‍රත්‍ය වෙන්නේ සප්තබොධ්‍යංග ධර්ම. සප්තබොධ්‍යංගයට හේතුප්‍රත්‍ය වෙන්නේ සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානයට හේතුප්‍රත්‍ය වෙන්නේ ත්‍රිවිධ සුචරිතය. ත්‍රිවිධ සුචරිතයට හේතුප්‍රත්‍ය වෙන්නේ අර මුලින් කිව්ව කාරණා ටිකේ ප්‍රතිවිරුද්ධ ධර්ම ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ත්‍රිවිධ සුචරිතය ඇති වෙන්නේ කුමක් නිසාද ඉන්ද්‍රිය සංවරය නිසා ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ සති සම්පජඤ්ඤය නිසා සති සම්පජඤ්ඤය ඇති වෙන්නේ යෝනිසෝ මනසිකාරය නිසා යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ සද්ධාව නිසා සද්ධාව ඇති වෙන්නේ සද්ධර්ම ශ්‍රවණය නිසා සද්ධර්ම ශ්‍රවණය ඇති වෙන්නේ සත්පුරුෂාශ්‍රය නිසා මහණෙනි මෙසේ සත්පුරුෂාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයත් සද්ධර්ම ශ්‍රවණයෙන් සද්ධාවත් සද්ධාවෙන් යෝනිසෝ මනසිකාරයත් යෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජඤ්ඤයත් සති සම්පදන්නේෙන් ඉන්ද්‍රිය සංවරයත් ඉන්ද්‍රිය සංවරයෙන් ත්‍රිවිධ සුචරිතයත් ත්‍රිවිධ සුචරිතයෙන් සතර සතිපට්ඨානයත් සතර සතිපට්ඨානයෙන් සප්ත බොජ්ජංග ධර්මයත් සප්ත බොජ්ජංග ධර්මයෙන් විද්‍යා විමුක්තියත් ඇති වෙනොයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා මේ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරනවා මහණෙනි කඳු මුදුන් වලට පතිත වෙන වැහි බිඳු පුංචි පුංචි වලවල් පුරවලා දිය කඩිති හදනවා ඒ දිය කඩਿੱති පිරෙනකොට ජල පහරක් ගලාගෙන ඇවිල්ලා ඊට වඩා ලොකු වලවල් පිරීලා වඩා ජල කඳක් සැකසෙනවා. ඒ ජල කඳ පහලට රෝටා හැලෙනකොට පුංචි පුංචි දිය පහරවල් හැදෙනවා. ඒ දිය පහරවල් එකතු වෙනකොට පුංචි පුංචි ඇල මාර්ග හැදෙනවා. ඒ ඇල මාර්ග හැදෙනකොට පොඩි පොඩි දොළ පාරවල් හැදෙනවා. ඔයවල් හැදෙනවා ගංගාවන් හැදෙනවා ඒ ගංගාවන් හාත්පසින් මහ මුහුද පුරවා සිටිනවා අන්න ඒ වගේ මේ අසත්පුරුෂ ආශ්‍රය නිසා අනුක්‍රමයෙන් අසත් ධර්ම ශ්‍රවණයත් ඒ වගේම අශ්‍රද්ධාවත් අයෝනිසෝ මනසිකාරයත් ඒ වගේම අසතිය සහ අසම්පජඤ්ඤයත් ඉන්ද්‍රිය අසංවරයත් ත්‍රිවිධ දුෂ්චරිතයත් ඒ වගේම පංච නීවරණයත් ඒ තුලින් අවිද්‍යාවත් කියන හරියට අර මහ මොහොත ජල කඳින් පුරවන්නා වගේ අවිද්‍යාව පූර්ණත්වයටපත් වෙනවා අසත්පුරුෂ ආශ්‍රය නිසා ඒ වගේම මහණෙනි සත්පුරුෂය ඇසුරු කිරීම නිසා සද්ධර්ම ශ්‍රවණයත් එනිසා සද්ධාවත් එනිසා යෝනිසෝ මනසිකාරයත් එනිසා සති සම්පජඤ්ඤයත් එනිසා ඉන්ද්‍රිය සංවරයත් ඒ තුලින් ත්‍රිවිධ සුචරිතයත් ඒ තුලින් සතර සතිපට්ඨානයත් එයින් සප්තබොජ්ජංගයත් එනිසා විඥා විමුක්තියත් සම්පූර්ණ කරමින් ජලයෙන් මහ බොහොඳ පුරවාලන්නාසේ ඒ තනත්තාගේ ප්‍රඥාව අවදි වෙනවයි කියලා අවිද්‍යාව ඇතිවීමේ හේතු ප්‍රත්‍යත් ප්‍රඥාව ජනිත වීමේ හේතු ප්‍රත්‍යත් අනුපිළිවෙලින් පටිච්ච සමුප්පන්නව පැහැදිලි කරමින් පතහාගතයන් වහන්සේ මේ අවිජ්ජා සූත්‍රය දේශනා කරන්නේ. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ කරුණ වටහාගෙන අවිද්‍යාවට මූල හේතුව වෙන්නේ අසත්පුරුෂ ආශ්‍රය අසත් ධර්ම ශ්‍රවණය ඒ නිසා අසත්පුරුෂ ආශ්‍රයෙන් වැළකීලා සත්පුරුෂ ආශ්‍රයට පැමිණෙන්නටත් අසත් ධර්ම ශ්‍රවණය වෙනුවට සත් ධර්ම ශ්‍රවණය ප්‍රගුණ කරන්නටත් අයෝනිසෝ මනසිකාරය වෙනුවට යෝනිසෝ මනසිකාරය පුහුණු කරන්නටත් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් ගිලිහෙනවා වෙනුවට ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නිරත වීමක් කියන මේ සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන මේ කාරණා නිර්වාණ ගාමිනී මාර්ගයේදී ප්‍රධාන සහායක කරුණු හැටියටයි බුදුරජාණන් වහන්සේ වෙනත් සූත්‍රවලදී දේශනා කරන්නේ.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 වන්නට යෙදුණු පියාණන් වහන්සේටත් නිවන් සුව ප්‍රාර්ථනා කිරීම විශේෂයෙන්ම අප්‍රේල් මාස 14 වන දිනට උපන් දිනේ සමරන AWP හේමා කුමාරි මහත්මියට සහ අප්‍රේල් 29 වන දිනට උපන් දිනේ සමරන දුලානි සෙව්වන්දි දියණියටත් ආශිර්වාද කිරීම සහ ඒ දියණියගේ අනාගත ජීවිතය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා නිරෝගී සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කිරීම ඒ වගේම පැල්මඩුල්ල බටලන්දේ පදිංචි එච් චන්ද්‍රාවති මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කළ නිහාල් ප්‍රේමසිරි මහත්මයා අභාව ප්‍රාප්ති වසර 5ක් ගත වීම නිමිත්තෙන් එතුමන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම ඒ වගේම අතිපූජනීය රේරුකාණේ මහානායක මාහිම්පාණන් වහන්සේ ප්‍රමුඛ අපවත් වේවදාළ මහා සංඝරත්නයට පුණ්‍ය ආනුමෝදනා කිරීම දේශකයන්න් වහන්සේටත් ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාටමත් සිය සමාධි ජාලයේ සැමටත් ආශිර්වාද කිරීමේ අරමුණු ඇතිව අද දවසේ මේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ මේ යහපත් අරමුණු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 මේ නම් සඳහන් කළ හේමා කුමාරි මහත්මියගේ මව්පියන් ගුණසේකර මහත්මයාගේ මව්පියන් එවැගේම චන්ද්‍රාවති මහත්මියගේ ස්වාමි පුරුෂයාණන් ඇතුළු පරම්පරාවල මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලයේ මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද ජන්මදිනයේ සමරන හේමා කුමාරි මහත්මියට දුලානි සෙව්වන්දේ දියණියට ඒ වගේම ගුණසේකර මහත්මයා සහ චන්ද්‍රාවති මහත්මිය ඇතුළු මේ පින්කමෙහි දායකත්වය දන්න පින්නතුන්ට වගේ මේ පවුල්වල සෑම දිනාටම ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සෑම දෙනාටමත් මේ ලෝකවාසීන් පවතිනා වූ අපලෝපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුරු වේවා ආයුරාෝග්‍ය භාග්ය ආදී සම්පත් වර්ධනය වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි. හැම දිනාටම තෙරුවන් සරණයි.